ආයුබෝවන් අපි අද කතා කරමු මජ්ක්‍ධිම නිකායේ එන මේ සුවිශේෂී සූත්‍ර දේශනාවක් ගැන උපක්ලේශ සූත්‍රය. ඔව් මේකෙදී අර කොසම්බෑ නුවර භික්ෂූන් අතර ඇතිවෙච්ච ලොකු අසමගියක් ගැන කියවනවා. හ්ම්. ඒ වගේම ඒකට භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිචාර දක්වපු විදිහ සමගියේ වැදගත්කම තව භාවනා කරනකොටත් මතුවෙන සියුම් මානසික බාධක ඒවට තමයි උපක්ලේශ කියලා කියන්නේ. ඒවා හඳුනා ගන්න හැටි ඒවයින් මිදෙන හැටි තමයි මේක විස්තර වෙන්නේ. හරි. අපි එහෙනම් මුලින්ම පටන් ගමු අර කොසම්බෑනුවර සිද්ධියෙන්. ഘോഷිතාරාමේ නේද? ඔව් ഘോഷිතාරාමේ. ඒ භික්ෂූන් වහන්සේලා අතරේ බරපතල විදිහට කෝලාහල වාද විවාද රණ්ඩු සරුවල් වචන වලින් එකිනෙකාට පහර දෙන මට්ටමටම එවිත් තිබුණා. ඒ කියන්නේ තත්ත්වය හරිම දරුණුයි. ඊටාම දරුණුයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ මැදිහත් වුණා නේද? ඔව් තුන් වතාවක්ම උන්වහන්සේ වඩිනවා. වඩිනවා කියනවා කම් නැත පින්වත් මහණනි රණ්ඩු සර්වල් කරන්න එපා කෝලාහල කරන්න එපා වාද විවාද කරන්න එපා කියලා. ඉතින් එයාලා ඇහුම්කන් දුන්නද? නෑ ඒක තමයි කනගාටුදායකම දේ. එක් භික්ෂුවක් කෙලින්ම කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔහේ පත්තකට වෙලා ඉන්න මේ දෘෂ්ටි ධර්ම සුඛ විහරණයෙන් ඉන්නකෝ අපි මේ රණ්ඩුවෙන් මේ කෝලාහලයෙන් ප්‍රසිද්ධියටපත් වෙනවා කියලා. අපෝ ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අවවාදයත් ගණන් ගන්නේ නැති තැනටමපත් වෙලා අන්න එහෙම තත්වයක්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා එතනින් නික්මලා යන්න. ඒක අතහැර දැමීමක් වගේද පේන්නේ නැත්නම් ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවද? ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. උන්වහන්සේ නික්මලා ගිහින් ගාථා කීපයක් දේශනා කරනවා. ඒකෙදි කියනවා මේ අසමගියේ තියෙන භයානකකම තමන් කරන දේ ඒකේ බාලකම තේරෙන්නේ නැහැ කාටවත්. මේ කාටවත් හිතෙන්නේ නැහැ තමන් බාලයෙක් නේද කියලා. අනිත් එක තමයි වෛරය ගැන කියනවා. වෛර කිරීමෙන් කවදාවත් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්මයි වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳෙන්නේ කියන එක. ඒක හරිම වැදගත් පණිවිඩයක් නේද අදටත්. අනිවාර්යෙන්ම. ඒ වගේම උන්වහන්සේ කියනවා මේ කෝලාහල කරන අය Taman විනාශ වෙන බව දන්නේ නැහැ කියලා හොරු කණ්ඩායමක පවා තියෙන සමගිය ගැනත් මතක් කරනවා. එතකොට කල්යාණ මිත්‍රත්වය ගැනත් කියවෙනව නේද? ඕ හොඳ කල්යාණ මිත්‍රයෙක් හොඳ යාළුවෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒක කොච්චර වටිනවද කියන එක. එහෙම කෙනෙක් නැත්තම් තනියම ඉන්න එක තමයි ශ්‍රේෂ්ඨ කියලාත් කියනවා. හුදකලාවේ හැසිරීමම යයි ශ්‍රේෂ්ඨ වන්නේ. මාතංගනම් හස්තිරාජයා වගේ තනියමයි ඉන්න ඕන. අන්න ඒ විදිහට. තමන්ගේ වණයෙන් පැනලා ගිය ඇතා වගේ තනියම ඉන්න එක හොඳයි කියනවා. නරක ඇසුරට වඩා. හරි. එතකොට ඔය ගැටුම්කාරී පරිසරින් මිදිලා බුදුහාමුදුරුවෝ යනකොට උන්වහන්සේට ඊළඟට හම්බ වෙන්නේ හාත්පසින්ම වෙනස් පිරිසක්. ඔව් ඊළඟට බාලකලෝණකාර ගමට වඩිනකොට බගුතෙරුන් හමු වෙනවා. ඊට පස්සේ පාචීන වංශ වණයට වඩිනවා. එතනදි තමයි අර අනුරුද්ධ, නන්දිය, කිම්බිල කියන තෙරුන් වහන්සේලා තුන්දෙනා හමු වෙන්නේ. උන්වහන්සේලාගේ ජීවිතේ කොහොමද? ඒ කියන්නේ කිසිම ගැටුමක් නැහැ. කිසිම ගැටුමක් නැහැ. එදිනෙදා වැඩ පවා බෙදාගෙන කරන්නේ නිශ්ශබ්දව කවුරු හරි පින්නපාති ගිහින් කලින් ආවොත් අනිත්‍යයට ආසන පවරනවා, පෑන් තියනවා. හරිම සංවිධානාත්මකයි. ඔව්. එයාලා කියනවා අපි ශරීරවලින් විතරයි වෙනස්, නමුත් අපේ සිත එකක් කියලා හැඟෙන්නේ කියලා. ඒ තරම් එකමුතුයි. දවස් පහකට සැරයක් මුළු රැ පහන් වනතුරු ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ සාමකාමීව අප්‍රමාදීව ඉන්නකොට බුදුහම්දුර අහනවා නේද මොකක් හරි උසස් මානසික අත්දැකීමක් මිනිස් ධර්මයෙන් උත්තරීදයක් ලැබුවද කියලා. ඔව් අහනවා. එතකොට තමයි අනුරුද්ධහාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේට ආලෝකයක් පේනවා, රූප දර්ශන පේනවා, ඒත් ඒක ඇතිවලා නැතිවලා යනවා. ඒක ස්ථිරව පවතින්නේ නැහැ කියලා. සමාධිය ස්ථිර නැහැ. ආ, එතනදි තමයි මේ කතාවේ අනිත් පැත්තට හැරින්නේ. ඔව්. මෙන්න මේ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ බුදු කලින් බෝධිසත්ව කාලයේ ලැබූ අත්දැකීමක් බෙදාගන්නේ. උන්වහන්සේට toy වගේම වෙලා තිනවා. භාවනා කරගෙන යනකොට ආලෝකය පේනවා, දර්ශන පේනවා. ඒත් ඒක නැති වෙලා යනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අන්න ඒකට හේතුව හොයාගෙන යද්දි තමයි උන්වහන්සේට තේරෙන්නේ සිත කිලිටි කරන සිතේ පිරිසිදු භාවයට බාධා කරන ප්‍රඥාව වලක්වන සියුම් මානසික බාධක තේනවා කියලා. අන්න ඒවට තමයි උපක්ලේශ කියලා කිව්වේ. ඒ උපක්ලේශ 11ක් තියෙනවා කියලා කියනව නේද? ඔව් 11ක් හඳුනා ගන්නවා. මොනවද 11? ඒවා කොහොමද භාවනාවට හරියටම බාධා කරන්නේ? හරි. අපි බලමු මේ 11. පළවෙනි එක තමයි සැකය, විචිකිච්ඡා. මේ මම කරන දේ හරියනවද? මේ මාර්ගය හරියද? වැරදිද? ඔය වගේ අවිනිශ්චිත බවක් එනවා. ඒකාවම සමාධිය බින්දෙනවා. හ්ම්. හිත එකඟ වෙන්නේ නැහැ. දෙවෙනි එක මෙනෙහි නොකිරීම, අමනසිකාර. අරමුණ අමතක වෙලා යනවා. අවධානය ගිලිහෙනවා. හිත වෙන දේවල් වලට යනවා. හිත විසිරෙනවා. තුන්වෙනි එක තීන මිද්දය. ඒ කියන්නේ නිදිමත ගතිය, මානසික අලසකම, හිතේ උනන්දුව, උත්සාහය නැති වෙලා යනවා. ඒකනම් ගොඩක් අයට පොදු දෙයක් වෙන්නේ නැති භාවනා කරනකොට. ඔව්. හතරවෙනි එක බය තැති ගැනීම. චම්බිතත්ත. එකපාරට බයක් තැති ගැනීමක් ඇති වෙනෝ මොකක් හරි ශබ්දකට හරි නැත්නම් නිකම්ම හරි. එතකොට සිතේ එකඟ බව බින්දෙනවා. හ්ම්. පස්වෙනි එක සතුටින් ඉපිල යාම. උප්පිලා. අර ආලෝකය දැක්කම රූප දැක්කම හරි මොකක් හරි සුවයක් දැනුනම එකින් ඕනට වඩා සතුටු වෙලා උද්දාමයටපත් වෙලා සමබරතාවය නැති වෙනවා. ඒ කියන්නේ හොඳ දෙයක් වෙලත් ඒකත් බාධාවක් වෙන්න පුළුවන්. ඔව් ඒකත් උපක්ලේශයක්. හයවෙනි එක කායික වෙහෙස අලස බව. දුට්ටුල්ල. ශරීරයට දැනෙන අපහසුව, බරගතිය, අලසකම ඒකත් හිතට බලපානවා. ශරීරයේ මනසේ සම්බන්ධයිනේ. හතවෙනි එක අධික වීරිය, අති ආරද්ධ විරිය. ඕනේවට වඩා තදින් උත්සාහ කරනවා. හිත හිර කරගෙන බලින් වගේ ඉන්න හදනවා. එතකොට හිත වෙහෙසටපත් වෙලා ඒකත් බාධාවක් වෙනවා. හ්ම්. එතකොට ඒකේ අනිත් පැත්තක් තියෙනවා. අටවෙනි එක ඒක තමයි ඊතා ලිහිල් වීරිය. අතිලීන වීරිය. උත්සාහය අතෑරලා දානවා අලස වෙනවා හරියන්නේ නැහැ කියලා හිතෙනවා ඒකත් සමාධියට බාධාවක් සමබරතාවය හරි වැඩගත්තේ නම් නවවෙනි එක තෘෂ්ණාව අභිජප්පා අර අත්දැකීම් වලට ආලෝක දර්ශන සුවේට ආසාවක් ඇලීමක් ඇති වෙනවා. ආයිත්‍යක එනවනම් තව තීනවනම් වගේ. 10 වෙනි එකේ නානත්ත් සංඥා. ඒ කියන්නේ එක එක දේවල් ගැන විවිධ අරමුණු ගැන හිත හිත ඉන්න එක. අතීතයේ දේවල් අනාගතයේ දේවල් වෙන වෙන දේවල් මතක් වෙනවා. හිත එක අරමුණක තියන්න බෑ. හිත දුවනවා. 11 වෙනි එක රූප අධිකව මෙනෙහි කිරීම. රූපානං අතිනිජ්ජායතත් අර පේන රූප දර්ශන ගැන ඕනෑවට වඩා ගැඹුරින් විමසන්න යනවා ඒක විශ්ලේෂණය කරන්න යනවා එතකොටත් සිතේ එකඟ බව නැති වෙලා වෙහෙසටපත් වෙනවා ඉතින් මේ එක්ක ධම්මා සිතේ කිලිටි බාධක හැටියට හඳුනා ගන්න එක තමයි පළවෙනි පියවර. හරියටම හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එකක් ආවම ආ මේ මගේ හිතේ උපක්ලේශයක්, මේක කිලිටක්, මේක ප්‍රඥාව දුර්බල කරන දියක් කියලා දැනගන්න ඕන. දැනගෙන ඒක අතහරින්න ඕන. අතහැරෙනවා කියන්නේ ඒකට ඇලෙන්නේවත් ඒකත් එක්ක ගැටෙන්නේවත් නැතුව ඉන්න එකද? ඔව්. ඒක ආව බව දැනගන්නවා. ඒක උපක්ලේශයක් බව දැනගන්නවා. ඒකට තණ්හාවෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර නොදක්වා උපේක්ෂාවෙන් ඒක අතහැරලා ආයෙත් තමන්ගේ මූලික අරමුණට හිත යොමු කරනවා. මේ එක්වදහම මේ විදිහට අතහැරීම මොකද වෙන්නේ? අන්න එතකොට තමයි සිත නිරවුල් වෙන්නේ. පිරිසිදු වෙන්නේ ඊට පස්සේ තමයි අර ක්‍රමානුකූලව ධානා වඩන්න පුළුවන් වෙන්නේ විතර්ක ਵਿਚාර සහිත පළවෙනි ධානය, ඊට පස්සේ විතර්ක ਵਿਚාර නැති දෙවෙනි ධානය, ප්‍රීතියත් නැතිවන තුන්වෙනි ධානය, සැකයත් නැතිවලා උපේක්ෂාව විතරක් ඉතිරි වෙන හතරවෙනි ධානය. ওই විදිහට සමාධිය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ අර උපක්ලේශ අතෑරීට පස්සේ. ඒ කියන්නේ උපක්ලේශ කියන්නේ හරියට පාරේ තියෙන ගල් මුල් වගේ ඒවා අයින් කරලා තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඊටාම හොඳ උපමාවක්. අන්න ඒ වගේ. ඒ මාර්ගය අවසානයේටම ගියාම තමයි අර අනුරුද්ධ හාමුදුරුවොත් පස්සේ කාලයක සාක්ෂාත් කරගත්තා වගේ මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන සුළුයි මේ අන්තිම උපතයි මට නැවත ඉපදීමක් නැහැ කියන නියත ඥානය පහළ වෙන්නේ. එතකොට මේ මුළු සූත්‍රයෙන්ම අපිට පේනව නේද? අර කොසම්බෑ නුවර තිබුණු බාහිර ලෝකයේ ගැටුම් සහ කෝලාහල ඉඳලා අනුරුද්ධ නන්දිය කිම්බිල හාමුදුරන්ගේ අතිශය සාමකාමී එකමුතු ජීවිතය හරහා අවසානයේ භාවනාවේදී පවා තමන්ගෙම සිත ඇතුලෙන් මතුවෙන මේ සියුම් අභ්‍යන්තර සතුරාන්. ඒ කියන්නේ උපක්ලේශ දක්වා දිවෙන ගමන. අනිවාර්යයෙන්ම. ඒකෙන් පෙන්නනවා සැබෑ සටන, සැබෑ අභියෝගයේ තියෙන තමන්ගේම සිත ඇතුලේ කියන එක. බාහිර පරිසරය කොච්චර හොඳ වුණත්, සාමකාමී වුණත් අර සියුම් උපක්ලේශ හඳුනාගෙන ඒවයින් මිදෙන්නේ නැතුව සැබෑ මානසික නිදහසක් නොසැලෙන සමාධියක් ලබන්න බෑ. ඒක හරිව ගැඹුරු කාරණාවක්. ඉතින් අපි අද මේ විමසා බැලීම මෙතනින් අවසන් කරමු. අහගෙන ඉන්න අයටත් පොඩ්ඩක් හිතන්නට මේ කාරණේ ඉතුරු කරලා යමු. අපි භාවනාවක් නොකලත් අපේ එදිනෙදා ජීවිතයේදී අද අපි මේ කතා කරපු සැකය, අරමුණ ගිලිහීම, අලසකම, එකපාරට එන බය ඕනවට වඩා සතුටු වීම, අධික වීරිය හෝ ලිහිල් වීරිය, දේවල් වලට තියෙන ආසාව, හිත විසිරෙන එක වගේ සියුම් මානසික තත්වයන්. ඔව් ඔව්. මේ ඔක්කොම එදිනදා ජීවිතේත් තියෙනවා. අනේ දේවා Taman තුලම හඳුනා ගන්න උත්සාහ කරන එක, Tamanගේ ක්‍රියා, Tamanගේ සිතුවිලි ගැන තව ටිකක් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ටිකක් අභ්‍යන්තර සමබරතාවයක් ඇති කරගන්න කොයිතරම් දුරට උදව් වේද ඒ ගැනත් හිතලා බලන්න